නැයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනිම ධර්ම සාකච්ඡාව අද මේ මාසේ 8 වෙනිදා. ඉතින් මෙතන ඉන්න උඟ දෙනෙක් වැඩි දෙනෙක් වගේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අය. ඉතින් මයිල්ලා හිටිනවා මේ පිළිසෙට ගැලපෙන වෙලාවට තම තමන්ගේ භාවනාවට ගැලපෙන ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා නැත්නම් කියලා නෑ ලිඛිත ප්‍රශ්න වර්ගයක් තියෙනවා අපි ඒක වැඩ කරගෙන යමු. මේ ඒ අතරමැදි ලිඛිත ප්‍රශ්න මම අතර මුනන්දු කරනවා කෙසේ නමුත් අතරමැදි කාට හරි කතා කරන්න ප්‍රශ්න අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. it uh, question and answer session if the questions are arising in english medium i will try to answer it english if it is in the singular it will be answered equally in the Sinhala. Uh, so far, there are some questions only in Sinhala medium. I'll continue. Uh, ප්‍රශ්න සිංහලෙන් නගලා තිනකොට අපි සිංහලෙන්ම උත්තර දෙන්න උත්සාහ කරනවා ඉංග්‍රීසියෙන් තියනවනම් uh, ඉංග්‍රීසියට අපි uh, මේ පරිවර්තනය කරමු දැන් තියෙන්නේ මේ සිංහලෙන් මතුවෙච්ච ප්‍රශ්න වගේක් ඒකේ තියෙන්නේ ආනාපාන සතිය සිත විසිරී යන බැවින් පහසු ක්‍රමයක අනුකම්පාවෙන් වදාරන මැනවි තෙරුවන් සරණයි. මේක හුඟක් වෙලාවට ආධුනිකයන් දෙන ප්‍රශ්නයක්. ඒක නිසා පටන් අර ගන්න වෙලාවේදී ආනාපානෙ හිත දාන්න එපා. ඉන්න ඉරියව්ව හොඳට පහසුවට වාඩි වෙලා සමබරව සම්මිතිකව වාඩි වෙලා ඉරියව්වේ හිත පවත්තන්න. ආනාපාන වගේ සියුම් දේවල් වලට හිත දාන්න යන්න එපා. ගිය ගමන් හිත විසිරියනවා. ඉන්න ඉරියව්වේ හිත විසිරෙනවා නම් ඒ කියන්නේ හිත ඉරියව්ව සැප නැහැ. ඒ නිසා හොඳට ඒක පටල කරන්න. හොඳට සමබර කරන්න. හොඳට ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. එතකොට ඉන්න ඉරියව්ව මේ විඳින්න පුළුවන්. ඉන්න ඉරියව්වේ බුද්ධි විඳින්න පුළුවන්. එතකොට හිත විසිරියම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. එnde ඉඳ තියෙනවා ආනාපාන තරම් එන්නේ. යම් විදිහකට ඉඳගෙන ඉන්නකොට ඉබේම ආනාපාන වැටහිලා ඒකේ හිත පවත්තගෙන යන වෙලාවේ හිත විසිරියම එනවනම් මේ හිත විසිරියනවයි කියන එකෙන් මම අදහස් හිතන්නේ හිතවිලි කියන එකයි හිතවිලි නොවි විසිරියන්නත් ඉඩ තියෙනවා හිතවිලි නම් අර විදිය දැනගෙන ඉරියව්වේ ඉන්නකොට හිතවිලි පහළ වුණා ආනාපානෙ පහළ වුණා ආනාපානෙ කරගෙන යනකොට විසිරීම එනවනම් මෙනෙහි කිරීමේ ක්‍රමය ආස්වාද ප්‍රසවාස වගේ මෙනෙහි කිරීම සහ ගණන් කිරීමේ ක්‍රමය තමයි උත්තර දෙකට තියෙන්නේ හිතවිලි වලින් තොර ආස්වාද ප්‍රසවාස ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හරි ගන්නවා හෙලනවා කියලා හරි ආස්වාද ප්‍රසවාස කියලා හරි මෙනෙහි කිරීම කරන්න කියනවා. කරගෙන යන ගමන් ඇතුල් වෙනවා පිට වෙනවා එකයි ඇතුල් වෙනවා පිට වෙනවා දෙකයි ඇතුල් වෙනවා පිට වෙනවා තුනයි ආදි වශයෙන් බාධාවකින් තොරව යන තාක්කල් ගණන් කරලා බාධා වෙච්ච ගමන් ආයෙ මුලට එනවා. ආයෙත් 1 2 3 4 යනවා අට වගේ ගානක නතර කරලා ආයෙ මුලට එනවා. අන්නේ ඒකට කියනවා ගණනා ක්‍රමය කියලා. ඒක කරන්නේ හිත විසින්ම ආනාපානේ තෝරාගෙන ටික තුරක් ගිහිල්ලා විසිරී යනවා. මම හිතන්නේ ප්‍රශ්න නගලා තියෙන්නේ ඊටත් කලින් හිත යොදනකොටම විසිරී යෑම. එහෙම වුණොත් ඒකේ මට වැටහෙන්නේ මේ ආනාපානේ අමෝරාවෙන් අල්ලන්න ගිහිල්ලා මේක වෙලා තියෙන්නේ. එහෙම අල්ලන්නේ නැතුව ඉන්න ඉරියව්වේ හිත පట్టල වෙන්න ඇති. ඊට පස්සේ ආනාපානෙට ස්වභාවයෙන් යනවනම් විසිරී යෑම ගොඩක් අඩු වෙනවා. හැබැයි 100ක් නැතර කරන්න බෑ. ගෞතම බුදුජානන් වහන්සේ පිරිනුවන් පන අවස්ථාවේදී අවසානයේ චතුත් අධ්‍යාන සමවැදී බව අසෑත. නිරෝධ සමාපත්තියට සමවැදීම ලෙස මේ නිවැරදි විය යුතුද? යුතුද? නෑ මේක ඇත්තටම මේ චතුත් අධ්‍යාන සමවැදුනේත් නෑ චතුත් අධ්‍යාන ඉඳලා මේ ධ්‍යාන එකට ඇවිල්ලා ඒකනොත් මිදිලයි ධ්‍යාන හිතකින් නෙමෙයි පිටිනම් පෑවේ ඒ නිසා නිරෝධ සමාපත්තිය සම්වැදීමක් නෙමෙයි වෙලා තියෙන්නේ ඒ වෙලාවේදී සඳහන් වෙන්නේ පොතේ හැටියට චතුත ධානය ගිහිල්ලා ඊට පස්සේ එතනදිත් මේ එක සිද්ධියක් වෙන්නේ චතුත ධානයේදී හුස්ම වැටෙනවා තේරෙන්නේ නැහැ. ඒක නිසා හුස්ම නතර වුණයි කියලා ළඟ ඉන්න කට්ටිය අඬන්න පටන් අරගත්තා. සරුවචනාංශයේ පිරුණම් බව. එතකොට අනුරුද්ධ මහරතනාංශ කිව්වනේ කලබල කරන්න එපා. දැන් චතුත ධානයේ හිත සංසිඳිලා තියෙන්නේ මේ තාම පිරුණම් පාලා නැහැ කියලා. ඊට පස්සේ තමයි ආයෙත් පළවෙනි ධානයට ඇවිල්ලා පිරිනම් පාරතින් නිසා නිරෝධ සමාපත්තියට සම්බන්ධුනා කියන එකට යන්න තියෙන ඉඩ අඩුයි ඒ වගේ වෙලාවෙදී. චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා කළ යුතු භාවනා මොනවාද? ආනාපාන සතිය පිළිබඳ කරුණු දැන ගැනීමට කැමැතියි. ආනාපාන සතිය භාවනාව ආනාපාන සතිය භාවනාව කළ යුත්තේ කෙසේද මේ කරුණ පිළිබඳව කියා දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අපි මේක තමයි ඇත්තට මේ දවස් 7 කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ එක දවසින් එක වරුවෙන් එක බණකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දිගට භාවනා කරගෙන කරගෙන යන්න ඕනේ. මේ ප්‍රශ්න ටික විසඳෙන්න. ඒක නිසා මේ ආනාපාන සතිය පිළිබඳව අපි ඊයේ පටන් අරගන්න වෙලාවේදී කෙටි මතක් කිරීමක් කරා ආනාපාන සතියට බහගන්නේ කොහොමද කියලා. අන ඒ ටික දන්නවනම් ඇති. හැමදාම ඒ ටික කරගෙන යන්න කරගෙන කරගෙන යනකොට ටික ටික ටික ටික එකම පාරේ නැවත නැවත යන එකනා පාර පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්නා වගේ ආනාපාන සතියට බැස ගැනීමයි වැදගත් ඕනම කලබල අවුලක තියේදී නිරුපද්‍රිතව ආනාපාන සතියට බැස ගන්න ක්‍රමය දන්නවනම් ඒක ලොකු දක්ෂකමක්. ඒ නිසා ඒකේ ඉහළ සමාධිය වලට යන එක නෙවෙයි හුඟක් අවශ්‍ය කරන්නේ. ඒක බැසගත්ත කෙනාට කොහොමද සිද්ධ වෙනවා. මොන තැනක ඉඳලා පටන් අරගත්තත් බාධාවකින් තොරව අරමුණට බැස ගන්න හැටි. අරමුණ ඉදිරිපත් කරගන්න හැටි තමයි වැදගත් වෙන්නේ. ඒක නැත්තම් 1 2 3 තමයි භාවනාදී ඊටමත් වැදගත් කොටස. ඒ ඉහළ කොටස් නෙවෙයි. 1 2 3 හරිනම් අනිත් ඒවා ඉබේ යන ගතියක් භාවනාවේ තියෙන. ඒ වගේම ආනාපාන සතිය පිළිබඳ කරුණුත් අපි මේ ධර්ම දේශනා පවත්වනකොට දිගින් දිගට දිගින් දිගට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක මේ ධර්ම දේශනාව සඳහා මාතෘකාවක් විදිහට මම තියාගන්නවා. ගරුකටති ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ කෙලවරට විත් තම ශරීරයේ ශරීරයේ ගැන හිස සිට යටිපතුල දක්වා හිත නොයන විට ගෙන යන විට අත දිගේ නිය දක්වා ගොස් නැවතත් උරහිස දක්වා පැමිණ උරහිසේ සිට උරහිස දිගේ අතින් අතට ගොස් ඒ ඒ අත දිගේ එසේම කර ශරීරයේ පහතට ගමන් කරනවාද නැත්නම් Taman නැතිනම් දෑතම කඳත් සමග එකටම ගෙනියනවාද දෙපায়ে ගැන සිතන ආකාරයත් වෙන වෙනමද එකටම දෙකියා සමාවී පැහැති කර දුන මැනවි උපවාසයට වාවා සත්‍ය අවබෝධ වේවා. නැ මේ භාවනාවේදී ඉහළ සිට පහළ දක්වා හිතගෙන යෑමක් අනුමත කරලා නැහැ කොතනකවත්. ඒක නිසා අවුල් කරගන්න එපා. අවුල් කෙරුවොත් මේවාගේ ප්‍රශ්න ගොඩක් එනවා. භාවනාදී සක්මන් භාවනාදී යටි කය විතරක් බලාගෙන යන්න පය තියෙනකොට වඩාත්ම ප්‍රකට දෙයට හිත තියෙන එක විතරයි භාවනා ජීන්නේ වම බලලා දකුණට යනවද දකුණ බලලා වමට යනවද නෙමෙයි දකුණු ප්‍රණනම් පයනම් ක්‍රියාත්මක වෙන්නේ චේතනාපූර්වකව එහි පොළේ වැදින තැන හෝ නැමින තැන හෝ වඩා ප්‍රකටව වැටෙන දෙයට යන්න තියෙන. එහෙම නැතුව යමක් දිහා බැලීමක් නෙවෙයි තියෙන්නේ, පේන්නේ මොනවද කියලා බලන එකයි තියෙන්නේ. භාවනා කරන යනකොට තමයි පේන්නේ මොනවද කියලා මිසක්ක අහවල් දේ බලන්න ඕන කියලා දෙයක් නෑ. බලපු ගමන් මේ හිත භාවනා අවුල් කරගන්නවා. හිත ඉස්සර වෙනවා. භාවනාට ඉස්සර වෙන්න දෙන්න. සක්මන් කරනකොට, පය තියනකොට මොනවද වැටෙන්නේ, මොනවද පේන්නේ කියලා අහවල් දේ බැලිය යුතුයි කියලා දෙයක් නෑ. ඒ නිසා භාවනා විපස්සනා සතිපට්ඨාන භාවනාවේදී යථාපාකටං විපස්සනා බිනිවේෂෝ කියලා යම ප්‍රකටද එතනින් බැස ගන්න. ඒ ප්‍රකට කරගෙන නෙවෙයි ප්‍රකට වෙන දේ අනුවයි යන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව ආරම්භ කළ විට සුළු මොහොතකින් කය සැහැල්ලු වී සිත එකඟ වෙන බවක් අවබෝධ වේ. ආශ්වාස කරන විට නාසිකාග්‍රයේ මුල සහ අග ආශ්වාස කණ්ඩේ නාසිකාග්‍රේ මුල සහ අග පෙනේ නමුත් මැද නොපෙනේ. ප්‍රශ්වාසය පිළිබඳවද එසේමය. එහෙත් උපාදිතී භංග වශයෙන් මෙනෙහි කරන විට යම් අවබෝධයක් ඒ පිළිබඳව වැටහි. මේ අනුව සමත විදර්ශනා ඥාන ලබා ගැනීමට අනුගමනය කළ යුතු පිළිවෙල පැහැදිලි කර දෙමින් ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. අර පළවෙනි ප්‍රශ්න දෙකට කිව්වා වගේ මට මතක් කරන්න තියෙන්නේ ආශ්වාස කරන විට නාසිකාග්‍රයේ මුල සහ අග බලන එක නෙවෙයි මෙතෙන්දි කරන්න තියෙන්නේ හුස්මේ මුල මැද අග බලන එකයි. ඒක නිසා හැපෙන තැන අණුව හිත පවත්නවා කියන එක නෙවෙයි තියෙන්නේ. හොඳට ප්‍රකට තැනක් අල්ලගෙන එතන හිත නඩත්තු කරන එකයි. නඩත්තු කරලා හුස්ම යන්නේ නැහැටි බලන එකයි. ඒකට සරුවචනාංශේ ලේසිය පිනිස දීලා තියෙන විස්තර කිරීමේ පහසු පිනිස දීලා තියෙන නිදර්ශනය තමයි දොරටු පාලයක්. දොරටු පාලකයා දොරටු ගාවයි ඉන්නේ යන්නේන කට්ටිය බලන මිසක දොරටු පාලකයා ගේ ඇත මේ මිනිස්සු යන්ත එක්ක ගමන කරන්නේ නැහැ. එයා දොරටුවේ ඉඳගෙන යන්නේන එක නා බලනවා. එතකොට මේ යන කට්ටියත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ පිටේ යන කට්ටියත් පිටතට යන්නෙත් නැහැ. ඒ නිසා නාසිකාග්‍රයේ මුලැමැදාගෙන නෙමෙයි බලන්න තියෙන්නේ ඉහළ පාර යන හුස්මෙයි. ඒ වගේම මේ ඒකේ පේන හරියෙන් බලපුවහම ඇති. මේකේ කියලා තියෙනවා මුලත් සහ අගත් පේනවා මැද පේන්නේ නැහැ කියලා. නමුත් ඒ කියන්නේ හුස්මේ හිත තියෙනවා මුලයි යගයි පේනවා මැද නෑ නමුත් මේකට කලබල වෙන්න නැතුව හොඳට බලන්න හිටියොත් මැද ප්‍රකට වෙයි නොවුන ප්‍රශ්නිකුත් නෑ මොකද හුස්මෙන් හිත පිට ගිහිල්ලා නෑ ඊට පස්සේ මේ උපාද ඍචි බංග වශයෙන් මෙනෙහි කරනවා කියන එකක් එහෙම මන් දන්නේ නැහැ එහෙම මෙනෙහි කිරීමක් මේකේ නෑ ඒව කරනකොට වැටහෙනවයි කියලා ලියලා තියෙනවා මොකද්ද වැටෙන්නේ කියලා ලියලත් නැති නිසා මට අමාරුයි ඒ පිළිබඳව ඉස්සරහට යන්න පේන දේ බලන එකයි භවනා කියන්නේ කවදාකවත් ඒ අනිච්ච දුක්ඛනාත්ම උපාදටිසි බංග එහෙම නැත්නම් ඒව මොනවා හරි බලන්න යනවායි කියලා කියන්නේ මේ හිතේ තියෙන මොනවදෝ භාවනාවට වක් කරන්න හදනවා. එතකොට ඉතින් භාවනාව අවුල් වෙනවා. භාවනා යන හැටියට නැත්නම් භාවනා පෙන්නන දේ බලනවා මිසක් තමන්ට ඕන දේ භාවනාවෙන් බලන්න ගියොත් එචින් අවුල තමයි ඉතුරු වෙන්නේ. ඉසේ එකක්මක් ඉතුරු ඒක නම් මට විස්තර කරලා දෙන්න පුළුවන්. බලබලා හොය හොයා බලන්න ගියොත් ඉසේ එකක්ම ඉතුරු වෙනවා. පේන දේ බලන්න හිටියොත් මොකක්වත් නැහැ. භාවනා විශ්ීම අරගෙන යනවා. ඒක නිසා මේ ප්‍රකට දේ භාවනා කරගෙන යනකොට ප්‍රකට වෙන හැටියට බලන් ඉන්නවා මිස කලින් අදහස් කරගෙන ගිය දේවල් භාවනාවට පොවන්න යන්න එපා. භාවනාවට ආරෝපණය කරන්න යන්න එපා. කරපු ගමන් වෙන්නේ මොකද්ද? ඒක මේ අවුල් වීමක් වෙනවා. අනාකූලව ගලන මේ මේ දීර්ඝ ධාරාවක් අත දාලා කලවම් කරලා ආකූල කරගත්තා වගේ වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න තුනකදී මට කියන්න තියෙන්නේ මේක නම් හොඳට පේන තියෙනවා හිත අරමුණට යනවයි කියලා යනවා නම් භාවනාවෙන් පෙන්නන දේ හුස්මෙන් පෙන්නන දේ බලනවා මිස අර වගේ කලින් ගෙනිච්ච mati නැත්තම් මතාන්තර මේ මේකට පොවන්න යන්න එපා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සුරක්ෂිත පැවිදි හෝ ගිහි දිවියකට නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට පිළිවෙලින් දියුණු කළ යුතු භාවනා ක්‍රමයේ පහදා දෙන්න බුදුගුණ සහ මෛත්‍රී නිතර සතර ඉරියව්වේ පවත්වමි සක්මන් භාවනාදී වෙනත් භාවනා වැඩිම සුදුසුද සමාව අවසර කන් ඇහිම ටිකක් දුර්වලයි ඒ ගැන කාරුණික වන්නේ කියලා තියෙනවා මට ඉතින් කාරුණික වෙන්න විදියක් නැහැ හයියෙන් කතා කරන එක විතරයි මට කරන්න පුළුවන් වෙන්නේ කෙසේ නමුත් මම මෙතෙන්දී මතක් කරනවා මේ දවස් 7-8 ඇතුළත මේ භාවනා ක්‍රමය අපි යන ගමන් ටික ටික ටික ටික කියලා දෙන එක තමයි කරන්නේ. එතකොට බුදුගුණ සාමෛත්‍රී භාවනාව මේ වෙලාවේදී පැත්තක තිබ්බ ප්‍රශ්නයක් නැහැ. මොකද ආනාපානෙ කෙරෙන නිසා ආනාපාන දිගේ යන්න බැරි නම් ඒක පැටලෙනවා නම් පිළියමක් වශයෙන් බුදුගුණ භාවනා මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඒ නිසා අපි සුද්ධ අවස්ථාවක් ගනිමු කෙලින්ම සතිපට්ඨානට යන්න. සතිපට්ඨාන සූත්‍රයේ ඒක කියලා නැහැ. නමුත් යනකොට හැලහැප්පෙනවා නම් අපිට මේ හවෝ එහෙම නැත්නම් මරණානුස්සති අසුභ භාවනා වගේ දෙයක් ගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට තියෙන්නේ මේ ආනාපාන සතිය. සක්මන් භාවනාදී වෙනත් භාවනා වැඩිම සුදුසුද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ මේක අනාගන්නේ කොහොමදයි කියලා මගෙන් අහන්නේ මේ පිරිසිදු කරලා පාර පෙන්ලා දුන්නා මේක පටලවා ගන්නේ කොහොමද කියලා. නැත්නම් කොණ්ඩේ ගැට ඇරලා පීරලා දුන්නාට පස්සේ මේක ගැට ගහගන්නේ කොහොමද කියලා මගෙන් අහන්නේ. ඒ නිසා මං කියන ඉස්සෙල්ලා සක්මන් භාවනාදී සක්මන් කොල්ල පුරුදු කරන්නකෝ ඊට පස්සේ අපි බලමු අනන්නේ කොහොමද කියලා. ඒක මම නොකියවත් ඒක වෙනවා. මේ <laughs> මේ ලියන ක්‍රමයෙන් මට තේරෙනවා ගොඩාක් gedarakin යන හිතන ඇවිල්ලා තියෙන්නේ. ආනපානෙත් කිරුවා, උද්දානසෙත් කිරුවා, මෛත්‍රියත් කිරුවා, සක්මුණත් කිරුවා, සක්මුණේ තව දෙයක්ත් කරලා තියෙනවා කියලා. ඒ ගෙනියන්න වෙන්නේ අච්චාරු තමයි. මම මේ කරන්න හැදුවේ අච්චා ටික වැත්තක දාලා ටික පිළිවෙලක් කරලා දෙන්නයි. කොහොමඩක්වත් ඒක වෙනවා දවස් දෙක තුනක් යනකොට. ඉතින් ඒක නිසා අපි හිමීට බහිමු. භාවනාවට අවශ්‍ය උපදේශ ඒ වගේම ඊයේ මම කතා කරපු ටිකේ සක්මන පරියංකය සහ ඒ වගේ නොවැටෙන හා දෙකක් හෝ පිළිසුතු කරගත යුතු දෙයක් තියෙනවා නම් කියන්නේ මම කියලා දුන්නේ යන්තම් කිසිම දෙයක් නොදන්න කෙනෙකුට අරමුණ මේ මේ පරියංග භාවනා කරන හැටි සක්මන් භාවනා කරන හැටි ඉතින් ඒ දෙක දන්නවනම් හොඳට පුරුදු කරන පුරුදු කරන යනකොට මේක මේ කාලයක් ගන්නවා මේ ඒ ඌරුවට එන්න එතකන් අනික් භාවනා ක්‍රම අපි ටිකකට පැත්තක තියන්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ ඔක්කොම අවුල් වෙන එක වෙනවා. තෙරුවන් සරණ නිවන් ලැබීමට දාන සීල පමණක් සෑහේද නැත්නම් දාන සීල භාවනා සියල්ලම අවශ්‍යද භාවනා කිරීම පමණකින් නිවන් ලැබිය හැකිද පහදා දෙන්න මේක ඇත්තටම මේ ධර්ම සාකච්ඡාවල නිතර ප්‍රශ්න සාකච්ඡා වෙන ප්‍රශ්නයක්. ඒ දානේ සීලෙන් පමණක් නිවන් ලබන්න පුළුවන්ද? නැත්නම් දාන සීල භාවනා තුනම ඕනද? එහෙම නැත්නම් භාවනා කිරීමෙන් පමණක් නිවන් ලැබිය හැකිදයි පහදා දෙන්න. ඇත්තටම අපිට තියෙන්නේ කොහෙන් හරි කමන්න නිවන් ගන්න එකයි. පුළුවන් නම් තුනම කරනවා. නැත්නම් භාවනාවෙන් විතරක් හම්බ වෙනවා නම් මොකද නරක? හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ ගන්න පුළුවන් නම් හොඳයි. බැරි නම් අපි ආයෙ මුලින් ඉඳලා යමු. ඒකයි තියෙන ප්‍රායෝගික එකම ක්‍රමේ කෙලින්ම නිවන් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අපි කිසිම තරහක් නැහැ. ඒක කරලා බලන්න බැරි නම් ඉතින් තරහ වෙන්න එපා ආයෙසරයක් එක දෙක ක්‍රම තුන ක්‍රමයට යන් කියලා. ඒ මොකද මේ බහන ක්‍රම රාශියක් ලෝකේ තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට අමාරුයි අර කාර්යබහුල ජීවිතය ගත කරනකොට කිටි ක්‍රම හොයන එක ස්වභාවයි. ඒක මොකද්ද කියන්නේ මේ ප්‍රගතිය එහෙම නව නිර්මාණ හොයනකොට කෙටි ක්‍රම හොයන කර ස්වභාවිකයි. ඉතින් කෙටි ක්‍රම කරලා හම්බ වෙනවනම් කිසිම දෝෂයක් නැහැ. එකයි කියන්න තියෙන්නේ කෙටිකම කරලා හම්බුගේ නෑයි හම්බුනේ නෑයි කියලා හිතන අර කරගන්න එපා. මුලින් ඉඳලා යන ක්‍රමේ තියෙනවා. මුලින් ඉඳන ක්‍රමයට ගියාම ආයසරයක් අර වෙච්ච එකම වැරද්දකින්වත් ස්ථිරහානියක් ඒක මුලින් ඉඳලා යන ක්‍රමයට බාධා වෙන්නේ නෑ. ඒක විතරක් මට සාතික කරතයි. ඕගොල්ලෝ කොච්චර අනාගෙන තිබ්බත් ආයේ කැමති නම් 1 2 3 ඉඳලා යන්න කිසිම බාධාවක් වෙලා නැහැ. ඒ ටික සාතිකයි. මොකද ඔය හිත අපි හිතන තරම් එහෙම කුරුවල් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඔක පිරිසිදුයි. නමුත් නිර්හංකාර වෙන්න ඕනේ. අර අර ක්‍රමේ තියෙනවා හොඳයි. ගිය ගමන් බණක් ඇහුව රහත් වෙනවනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පාවොක්සයිඩොත් කියනකොට කියනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රේ පවත්නකොටම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට සෝවාන් භාවයේ උනායි ඕගොල්ලොත් ඒක අහලා බලන්න ඉතින් සෝවාන් වෙනවා කවුරුත් තරහ වෙනවනේ. ඒක ප්‍රශ්නේ නෑ වෙන්නේ නැත්තම් ආයෙදී මුල කිඳින එකයි තියෙන. ඒකට ලැජ්ජාවක්වත් අර අරක පැතුවයි කියලා හිතට හානියක්වත් වෙලා නැහැ. මුල ඉඳලා ආයෙ යන්න පුළුවන්. ඒ නිසා මේ මේ අපි මේ වගේ අපි වගේ භාවනා මධ්‍යස්ථානල අපි කරන්නේ අන්තිම බස් එකේ තමයි යන්න හදන්නේ. ඉසල බස් එකේ පැනලා යන්න හදන්නේ බෙල්ල කඩා ගන්න නැතුව ඉඳලා හිමීන යන ක්‍රමයක් යන්න හදන්නේ. ඉතින් ඒක සඳහා මේ ඒ යනකොට සමහරෙකුට හිතනට වැඩි ඉක්මනින් මේ අල්ලගෙන යන්න පුළුවන් වෙනත් ඉඩ තියෙනවා. සමහරකට මේ මේ යන වේගෙත් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි මධ්‍යස්ථ ප්‍රසත්‍ර ක්‍රමයක් අනුගමනය කරගෙන යනවා. ඒත් ඒගොල්ල ගැනම සලකලා. ඉක්මනට යන්න පුළුවන් අයටත් ඉඩ තියලා හිමීට යන කයටත් අත්තලා දීගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඒක නිසා දාන සීල පමණකින් කරන්න පුළුවන් දානේ කියන එක භාවනාවක් විදිහට කරනවා. භාවනානුයෝගීව දාන දෙන්න දන්නවනම් බුදුරජාණන්සේ එකම වචන ටික තමයි දානටයි භාවනාවටයි දෙකම යොදලා තියෙන්නේ ඡාග පටිනිසග්ග මුත්‍ති අනාලය. දානේ විස්තර කරන්නේත් ওই වචන පහෙන්මයි නිවන විස්තර කරන්නේත් ওই වචන පහෙන්මයි. දෙකේම තියෙන අතහැරීම තමයි. දැන් මෙතන මේ දානේ කියලා කියන්නේ ද්‍රව්‍ය අතහැරීම. භාවනාවේදී කරන්නේ ද්‍රව්‍ය අතහැරලා සීලෙන් විචිකම කෙලෙස අතහැරලා සමාධියෙන් පරිඋත් ทาน කෙලෙස අතහැරලා විපස්සනාවේදී අනික් කෙලෙස් ටිකත් අතහැරෙනවා. ඒක නාම ධර්ම නෙවෙයි, රූප ධර්ම නෙවෙයි, නාම ධර්ම. නමුත් කරන්නේ ත්‍යාගයමයි, අතහැර දැමීමමයි, මේ ආලේ හැරපීමමයි, ගෙවා දැමීමමයි. ඒ නිසා දාන කියන වචනයෙම නිවනත් විස්තර වෙනවා. නිවන කියනකොට දාණයට නැවතත් සම්බන්ධතාවයකුත් තියෙනවා. ඒ නිසා මේ හරියට හොඳ දෘෂ්ටියක පිහිරලා බුද්ධ දර්ශනයක් ඇතුව කරනවා නම් දාන විතරක් නෙවෙයි මිදුලතු ගන්නකොට උනත් අඩු ගානේ වැසිකිලි කැසිලි කරනකොට උනන් නිවන් දකින්න ඉඩ තියෙනවා. ඒකට ඉඩ තියලා තියෙනවා සරුවච්චන්නා. දානයක් සඳහා නෙවෙයි නිකන් වැසිකිලි කැසිකිලි කරා සිහියෙන් බුද්ධියෙන් ඉඳගෙන ඒක සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නිවනට පෙතක්. ඉස්සරහට අත නමනකොට අත දිගානකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට යනකොට එනකොට කනකොට බොනකොට සතියෙන් ඉන්නවනම් ඒක සමහරකට පුළුවන් ඒක භාවනාවක් කියලා කියන්න සමහරකට කියන්න පුළුවන් කොයි දේ කරත් එළඹ සිට සිහියෙන් කරනවා නම් ඒක නිතරම මේ භාවනා මානසිකාරයට විශේෂයෙන්ම සතිය වඩන්න උදව් වෙනවා. ඒ නිසා ඒකෙදී දානේ දීම කියන එක නිවන් ලබන්න බැරි වැඩක් නෙවෙයි. දාන දෙනකොට මොක මොන પરමාර්ථයෙන්ද කරන්නේ කියන එක මොන එළඹීමකින්ද කරන්නේ කියන එකයි වැඩි. ඒ නිසා භාවනා කර කර යනකොට වුණත් ඒ දානයක් කරන හැටි ක්‍රමේ තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉස්සරහට යනකොට හැම වැඩකදීම එදිනදා කටයුතු වලදී හෝ සක්මන් කරනකොට හෝ කරනකොට දාන සීල භාවනා තුනම පිරෙනවා. තුනම පිරෙන ක්‍රමයේ තමයි අපි ඉගෙන ගන්න හදාන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්නන් ඔච්චරයි තියෙන්නේ. ඉතින් මම මේ අපි පැය තව පැය භාගයකටත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම ඉල්ලා හිටනවා ඊට අමතරව තවත් සභාවේදී ධර්ම සාකච්ඡාවකට මතු කළ යුතු ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. තෙසත් තෙසත් ඥාන. ඔව්. තෙසත් ඥාන. ඥාන 72. ඔව්. දැන් ඒකදී ඉස්ලාම් පටන් අරගන්නේ තෙසත් ඥාන වල ඔය මේ විපස්සනා ඥාන ටිකට ඉස්සලා මේ සෝතාව දානේ පඤ්ඤා සුතුමේ ඥානං සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානං ඒ ටික තියෙන. ඉතින් ඒ ටිකේ ඇත්තටම මේ පළවෙනි 17 18 යනකොට සාමාන්‍ය විතර වෙන්නේ සෝවන් මාර්ග ඥානෙ දක්වා කොටස. ඉතින් ඒක කෙරුවට පස්සේ ඒකම කිරිල්ලෙන් තමයි ඊතුරු ඥානත් ඉකටම වැඩෙන්නේ. ඉතින් ඒකෙදී කිසිම තැනක ස්ත්‍රී පුරුෂ වෙනසක්වත් පැවිදි උපවිදි වෙනසක්වත් ඒ ඥානවල නම් පෙන්නලා නැහැ. ඕනේ නම් දිගටම යන්න පුළුවන්. ඒ මුල් ටික වුණත් ඒ ලොකු ළඟාවීමක් ඇත්තටම මේ පළවෙනි වශයෙන්ම ආර්ය භූමියටපත් වෙනත් ඒක ලොකු දෙයක්. ඒ නිසා ඒකෙදි ඇත්තටම මේ කිසිම ලිංග ભેදයක් හෝ පැවිදි පැවිදි ભેදයක් හෝ බෞද්ධ බෞද්ධ ભેදයක්වත් පොතේ නම් සඳහන් වෙලා නැහැ. ඒකේ ගිහි පැවිදි කියලා වෙනසක් නැත්තේ. ඒ සත් අසාධාරණ ඥාන බැරිව පණින්න යන්න ඕනේ නැහැ පුළුවන් ටික පැන ගත්තමත් ඉතින්. ඒතර දෙන ගියාම ඉසෑයන වැඩි හරිනේ. ඒක දෝනේ කරන්නේ. ඒකත් ගත හැකි වේටින් ලිස්ට් එකේ ඉන්න ඕන ටිකක් අර. එල්ල බුදු වෙන එකයි තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මට නම් ඔය ඔය කිසිම ඉහළ ඥානයක් නෙවෙයි මට ඕන කරලා තියෙන්නේ ඉස්සල්ලාම අයනු අයනු කියා ගන්න දන්නවනම් මං අත් දෙකම උසලගෙනවා මට කරන්න තියෙන සේවය එච්චරයි. ඔය ඉහළ ඥාන කිසිසේත්ම වැඩක් නැහැ. ඒක නෙවෙයි ඕන කරලා තියෙන්නේ කොතන හරි පැටලිලා ඉන්න හිතක් ආයෙ පාට ගෙනත් දාගන්න දන්නවනම් බුදුහාමර කිව්වේ පාරෙන් පිට වාහනේ ගියාම ආයෙ පාට ගන්නවනම් ඌ රතාචාර්යවරයා අනිත් එකා ලනු අල්ලන්න විතරයි දන්නේ. හස්සයාගේ ලනු අල්ලන්න විතරයි දන්නේ. උට පාරේ තියන්න බෑ කොච්චරක් පිටපයි. ඒක රතාචාර්ය නෙවෙයි. පිට ගියේ පාර පාරට ගන්න දන ගන්නවා නම් කොතනක හරි ගමන්නේ. එච්චරයි භාවනාව කියන්නේ. භාවනාවෙන් අර ඉස්සලහව ප්‍රශ්නම තමයි දාන සීලෙන් ලබන්න පුළුවන්ද නැත්නම් භාවනාවෙන්මද ලබන්න තියෙන්නේ කියලා. ඉතින් එතන යා දාවන මොකද්ද දාන කියලා කියන්නේ මොකද්ද සීල කියන්නේ මොකද්ද භාවනාව කියලා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. දැන් සුතමේ ඥාන කියන එක භාවනා මේ නෙවෙයි කියලා හොඳටම දන්නවනේ. සුත්වාන සංවරේ පඤ්ඤා සුතමේ ඥාන. ඊට පස්සේ මේ සීලමේ ඥාන. ඒව භාවනා මේ කියලා ගන්නෑ. නමුත් කවදාකවත් ඔය එකක්වත් ගන්න බෑ කලින් භාවනා නොකර හිටියන. අහගෙන ඉඳලා අහන දේ තේරුම් ගන්න බෑ. කවදාකවත් භාවනා නොකරපු කෙනාට කලින් මුලින් නමල දීලා වතුරක් කෙරුවා වගේ. සුතමේ ඥානෙ උනත් තහවුරු වෙන්නේ භාවනාවේ පඤ්ඤාවක් ඇති කෙනාට විතරයි. ඒ ඒ මට්ටමට එන්නේ. නැත්නම් අපි කොච්චර බණ අහලාද කීතරම් බුදුහාමුදුරුවෝ දැකලාද? වැඩක් උනේ නැහනේ. අපි ලෑස්ති නැහැ. ඉහළම ඥාන තියෙන කෙනා තමයි හොඳට අහුම්කම් දෙන්න පුළුවන්. බාගෙට තැම්පිච්ච වලට අහුම්කම් දෙන්නවත් බෑ. මොකද අහුම්කම් දෙන වෙලාවෙත් කල්පනාව තියෙනවා. ඉතින් එතකොට අර මේ කියන දේ උකහා ගැනීමේ ශක්තිය නැහැ. එනිසා මේ හැම ඥානයක්ම පටිච්චසමුප්පන්නයි. කොච්චර දියුණුවද ඒක ඇවිල්ලා ආයේ මුල්ම ඥානයට ආය උදව් කරනවා. උදව් කර කර කර කර හැත් බැඳෙනවා. Java කැවෙන එක තමයි සිද්ධ වෙන්නේ. මලට පොතේ කියලා දෙන්නම් ඔය සුතුමේ ඥාන, සීලමේ ඥාන, භාවනාවේ නෙවෙයි කියලා. ඔක කවදාකවත් භාවනාවේ මේ මේ ප්‍රඥාවකින් තොරව බණක් අහන්නවත් බෑ. බුදුහාමරගේ බණ කියන ඔක්කොම ඇහෙන්නේ නැහනේ ඔක්කොටම ඇහෙන්නේ නැහනේ. ඒ මට්ටමට දිනු කරපේකනට විතරයි මේ මට්ටමට ඇහෙන්නේ. ඒක ඇත්තටම ඉබේම සිදුවෙන එකක්. එහෙම හැරවීමකට අවශ්‍ය කරන්නේ මේ නමුත් හරවන්න අවශ්‍ය නම් බැරිත් නැහැ. සමත කරලා ගිය එකනට රූප කර්මස්ථාන මාර්ගයෙන් නාම කර්මස්ථාන මාර්ගයෙන් දෙකකින්ම විපස්සනාට යන්න පුළුවන්. කෙලිම විපස්සනා කරන එකනට රූප කර්මස්ථානේ විතරයි යන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒකෙදී මේ උඟ දෙනෙකුට තියෙන්නේ ඔක්කොම සමත ධ්‍යාන වඩ වඩා ඉඳලා විපස්සනාට යනට වැඩිය යම් යම් තැනකට ගිහිල්ලා නතර කරලා ඊට පස්සේ විපස්සනාවට දාන්න පුළුවන්. ඒ නිසා ওই ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙන එක පොතක මට මතකයි. උන්වහන්සේ මේ 40 ගණන් වල ඉතර ලංකාවේ තියෙන සෑම පුස්කොළ පොතක්ම බලලා මේ ලංකාවේ තියෙන ගුරුකුල ආද ගුරුකුල ගුරුකුල වාද හොයලා හොයලා හොයලා එක එක නැයි භාවනා ක්‍රම කියන්නේ ඔච්චරයි වෙන මොකක්වත් නැහැ සමති කොයි මට්ටමේදී විපස්සනා දාන්නේ කියලා. ඉතින් උන්වහන්සේ ලියලා දෙනවා අවස්ථා 16ක් විතර වගේ පෙන්නලා දෙන්න පුළුවන් කියලා මේ විපස්සනාට හරවන්න. ඉතාමත් අඩු ලංශයෙන් හරවන එක තමයි සුද්ධ විපස්සනාව කියන්නේ. මහසි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු එක. ඉහළම එක තමයි මේ ආකින්ජඤ්ඤායතනෙ දක්වා ගිහිල්ලා ඒකෙන් නැගිටලා යන්නේ එක. ඒක මේ තීන්දුවක් කෙනෙකුට තීන්දුව කරන්න පුළුවන්. හැබැයි ඒ කිසිම තීන්දුවක් දැනගත්තේ නැහැ කියලා බාධාවකුත් නැහැ. භාවනා විසින්ම හැරගෙන අරගෙන යන එකකුත් තියෙනවා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම දත යුතුක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොතේ සඳහන් කරලා තියෙනවා උන්වහන්සේගේ විනිශ්චයක් ද්විතීයි අධ්‍යයනය දක්වා ගිහිලා ඊට පස්සේ විපස්සනාට හරවන්නේ කියලා. ද්විතිය ධ්‍යානෙ ගියාට පස්සේ ද්විතිය ධ්‍යානෙ නැගිටලා ඕනනම් කෙලින්ම තමන් කර කර හිටපු ආනාපානෙම හිත දාන්න පුළුවන් රූප කර්මත්තාන. එහෙම නැත්නම් ප්‍රීතිය හෝ සුඛය හෝ දෙකේ එකකින් එතකොට මතුවෙන චෛතසික දෙකක්නේ ප්‍රීති සුඛ කියන්නේ. නැත්නම් උපේක්ෂාව ඒකක් අරමුණු කරන්න පුළුවන්. ප්‍රකට වෙන දේ ඇටිය. ධානාංගයක් හෝ මූල කර්මස්ථානේ අරමුණු කරන්න පුළුවන්. ඒ හැබැයි තමයි විනිශ්චය කරනවා. මම මෙතනදී මේ මේක නතර කළා මේකට යනවා කියලා විනිශ්චය කරනවා එහෙම කරන්නත් පුළුවන්. ඒකත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දිගටම වඩන මං නම් මගේ ওই ප්‍රශ්නෙට තියෙන එකම කෙටි උත්තරයි තියෙන්නේ සමත මට්ටම් ගැන කලබල වෙන්න එපා සතිය වඩන්න. සතිය වඩනකොට සතිය ඔක්කොම පෙරමුණ අරගෙන වැඩ ටික කරලා දෙන්න. සති සතික්වාම්බික්කවේ සබ්බත්තිකම් වදාමි කියලා සරුවත්යන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි සතිය හැම දැනකදීම අපේක්ෂා කරන්ඩ එයාට මේ සුක්කානම් බාර දුන්නාට පස්සේ එයා කරන්න තියෙන හොඳම එක කරලා දෙන්න. අපි වෙනස් කරනවට වැඩියි. එතකොට අර කියන යුගනත් භාවනාවට අවශ්‍ය ප්‍රමාණයට සතිය උනා මේ සමාධිය වඩනවා ඊකට විපස්සනා වඩා ගන්නවා සම්බර කරගෙන සම්බර කරගෙන යන එකක් තියෙනවා. හැබැයි මූල ධර්ම වශයෙන් ওই ප්‍රශ්නේ අහන්නත් පුළුවන් උත්තරයකුත් තියෙනවා. අනිත් පැත්තෙන් මම කියනවා ඒ කිසිම නොදැන හිටියයි කියලා භාවනාවට බාධාවන්නේ භාවනාව එයා විසින්ම අරගෙන යන එකකුත් තියෙනවා. හැබැයි ඒකට හොඳ දර්ශනයක් ඕනේ. ඒ කියන්නේ මේ සතිය ඉස්සර කරගන්න දැනගන්න ඕනේ. සතිපට්ඨාන ඉස්සර කරන්න දැනගත්තොත් පෙත සකස් කර ගැනීම සතිය විසින්ම කරනවා. එහෙම නැත්නම් වැරදිච්ච බව දැනගන්න. තීන විද්‍යට මූල ධර්මානුකූලව බලනවා නම් ධානාංගයක් විදිහට පෙන්වන්නේ විතක්කේ. විතක්කේ කියලා කියන්නේ නැවත නැවත අරමුණ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉනවනම් නින්දට හිත යනවාඩුයි. අර මෙනෙහි කරන්නේ බලාන ඉන්නකොට හිත කුසීත වෙන්න තියෙන අඩුයි වැඩි විශේෂයෙන්ම අරමුණ තැම්පත් වෙන්න පටන් ගන්නතර පස්සේ. නිසා Taman දන්නවනම් Tamanගේ හිත විශේෂයෙන්ම දැන් මේ දාණයෙන් පස්සේ නැත්නම් උදේ පාන්දර නැගිටතර පස්සේ ඒ වගේ වෙලාවට හිත නිකන් මේ මේකට කියන්නේ කැමතේ කියලා බත්ත සම්මදේ කියලා ඉංග්‍රීසියෙන් සිංහලෙන් කියන්නේ පාලියෙන් කියන්නේ උදේ නැගිටිට පස්සේ තියෙනවා. එතකොට අරමුණ සියුම් වේගන එනවා තේරෙනවා නේද? බාහිර කරදර මොකුත් නැහැ. එතකොට නිදිමත බාධාව තියෙනවා නම් කරන්න තියෙන අරමුණ සියුම් වුණත් ඇතුල් වෙනවා පිට වෙනවා නැත්නම් පිම්බීම හැකිලිම කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට ඊට රත් කරලා දෙනවා. ඊටත් පස්සේ තවදුරටත් භයාන ඒ කියන්නේ තමයි තේරෙනවා නම් අනුසුරදායක වෙයි කියලා එක පිම්බීමක් පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා කියලා වාර රාශියක මෙනෙහි කරන්න කියනවා. එක ආස්වාසයක් ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා ළඟ ළඟ ළඟ ළඟ මෙනෙහි කරන්න කියනවා. ඒක තමයි පරියන්කයට ගියාට පස්සේ ඉතුරු තියෙන ක්‍රමය. පරියන්කට යන්න ඉස්සෙල්ලා නම් සක්මන් කරන්න. හොඳට සක්මන් කරලා වාඩි වුණාම නිදිමතට යන්න තියෙන ඉඩ අඩුයි. නිදිමත කියලා කියන්නේ වීර්යචෛසිකයේ අඩුවීම. මිදෙන මිත්තීන මිද්දේ කියලා කියන්නේ මිදෙනවා හිත නිකන් බටර් මිදෙනවා වගේ ගුලි වෙන ගතිය. ඒක රත් කරන්න ඕනේ. ආතාප වීර්ය කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. ඒ ආතාප වීර්ය ක්‍රියාවත් කරන්නයි මෙනෙහි කිරීම කරන්නේ. ඒ නිසා පරියන්ක ඇතුළට ගියාට පස්සේ නම් කරන්න තියෙන මෙනෙහි කිරීම ඉස්සරලා නම් කරන්න තියෙන්නේ සක්මන් කිරිල්ල. සරුවචන් වහන්සේගේ උපක්‍රම පද්ධතියකුත් තියෙනවා. සරුවචන් වහන්සේ දෙන්නේ බොහෝමත්ම සියුම් තැනකින්ම අරමුණ කීකරු වෙලා හිත සමාධිගත වේගන එනකොට ලෑස්ති වෙන්නේ කියනවා දැන් නිින්ද එන්නේ ඉඳ තියෙනවා කියලා. සූදානමින් යන්නේ කියලා කියනවා එන්නකොටම කඩාගත්තොත් අඳුනගත්තොත් කඩන්න ලේසි. යට උනාට පස්සේ කරන්න. ඒ නිසා සරුවචනස් කියන්නේ සංඥාවම අල්ලගන්න කියලා. සංඥා මට්ටමේදීම කඩලා දාන්න. ඒ මොකද නිදිමත එනකොට ඒකට ආදරය කරන හිතන විදිහට එන්නේ නිදිමත. නිදිමතට ප්‍රිය කරන විදිහට. ඔය කමක් නැහැ අරමුණ මෙනේ කරන්න ඕන දැන් ඉතින් මුණට මුණ දාලා තියෙන එකනේ කියලා අර තමන්ට වාසියට නිදස්සර කරුවක කියනවා. අන්න ඒක දැනගෙන එතනදීම කඩාගත්තොත් ලේසි. ඒක එහෙම මේ විවෘතව තියාගන්න අරකයි හොඳට බලන්න ඕනේ. වාඩි වුණාට පස්සේ කය තැම්පත් වෙනකොට මොකන්ද ওই දෙකෙන් කෝකද ප්‍රකට වෙන්නේ කියලා. එච්චරයි. එච්චර හුස්ම ගන්න හුස්ම ගන්න බව දැනලා ඒක තියා බලනකොට මෙතනද දැනෙන්නේ මෙතනද දැනෙන්නේ කියලා ස්වභාවිත ඉඩ දෙනවා මිසක්කා අරකට වැඩිය මේක හොඳයි කියලා දෙයක් නැහැ. ඒකේ තියෙන තමන් බලලා තමන්ට අහුවෙන්නේ මොකද්ද කියලා අල්ලගන්න. ඒක තමයි මම කිය වැදගත්ම දේ භාවනාවේදී. ඉතින් කවුරු හරි මේ පිම්බීම හැකිලිම තමන්ගේ උරුම භාවනා තියෙද්දි මේ ආනාපානේ හොඳයි කියලා ආනාපානේ කරන්න ගත්තොත් ටික දුරක් ගියාට පස්සේ මේ මේ බෙල්ල පිටිපස්සේ මේ උරුපත තද වෙනවා මේ ඉසිකක්කමක් එන්න පටන් ගන්නවා ඊට පස්සේ මේ භාවනා ඉන්නකොට මේ එක එක පිටු මස් පිටු අමතර විදිහට තද වෙන්න පටන් ගන්නවා මොකද හිත යන්නේ ස්වභාවයෙන් මෙතෙන්න එයා ආසාවෙන් ඇදලා උරුමේ අර ඇදලා ඇදලා මෙතන තියා හිත හිත දෙතෑවර හරි සං මේ සංකීර්ණතාවක් තියෙනවා කිසියම් ලෙඩක් නෙවෙයි ඔය බරපතල රෝග ලක්ෂණ වගේක් මතු කරනවා. ඇයි මොකද මේ පෙට්‍රල් වාහනට ඩීසල් දාලා දුවන්න හදනවා. පෙට්‍රල් වාහනට පෙට්‍රල් දැම්ම නම් දුවනවා. ඩීසල් දැම්මට අහන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා මේක මේ වාහනේ මොකද්ද කියලා අහන්න එපා. මේ පෙට්‍රල් ගහන්න ඉස්සෙල්ලා. අන්න ඒක දැනගන්න තමයි ටිකක් භාවනා කරන්න ඕනේ. භාවනා කරලා දැනගන්න ඕනේ මට වැඩියෙන්ම හිත ගන්න, වැඩියෙන්ම හිත යන්නේ කොයි අරමුණටද කියලා. ඒක කවුරු කිව් එකක් ගන්න නරකයි. ප්‍රකට තැන. තමන් තමන් තමන් ප්‍රත්‍යක්ෂ කරගත්ත ප්‍රකට තැන තමයි අපි වරු කරන්න ඕනේ. ඒ නිසා සමහරවිට සෑහෙන කාලයක් යනකම් මේ දෙකම හොල්මන් කරනවා. මේක තැම්පත් වෙනකොට අරක පේන්න පටන්. ඒක තැම්පත් වෙනකොට මේක පේන්න පටන් ගන්නවා. පොල් පිට පාගනවා. මේ පැත්ත පාවන මේ කුඩ යනවා. ඉතින් දැනගන්න ඕනේ මේ හිත කැමති නෑ මේ ගමනට. ඒක නිසා එයා හැම වෙලාවෙම කට්ටිපයින් හදනවා. එනිසා කවදාකවත් නරකයි තී මතියට ඉස්සර වෙන්න දෙන්න ස්වභාවයට ඉස්සර වෙන්න දෙන්න ඕන. Tamanට උරුම අරමුණ මූල කර්මස්ථානේ තෝරගන්නවා කියන එක ඒ කිසිම කෙනෙකුට දෙවන්නේක් වෙනුවෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. Tamanම උත්සාහ කරලම නැවත නැවත යොද යොදා බැලීමෙන්ම කරන්න ඕන එකක්. ඇලවෙනවා වගේ. ඊට යොදලා යනකොට මේ මේ ප්ලාස්ටර් එකක් උඩ කොල්ල පට්ටයක් උඩ එහෙම නැත්නම් මැටි ගොඩක් බහින්න වගේ තේරෙනවා. ඉතින් ඒ කියන්නේ භාවනා කරනකොට මේ ආපෝ ධාතුවේ තියෙන මේ ආබන්ධන ගතිය වැටහෙන හැටි. ඒ කියන්නේ භාවනා සක්මන් කරනකොට හැම වෙලාවෙම ආපහු ගතියම වැඩි වෙන්නේ නැහැ. සමහරට උණුසුම සිසිලස වැටෙනවා, පොළොව රත් වෙලා තියෙනවා තේරෙනවා, পায় රත් වෙලා තියලා සමහරලාට අර ඇලෙන ගතිය තේරෙනවා. ප්ලාස්ටර් එකක් උඩ ඇවිදිනකොට වගේ. ඒකට කියන්නේ ආපෝ ධාතුවේ තියෙනවා බැඳෙන ගතිය සහ වැగిරෙන ගතිය කියලා. ඒ බැඳෙන ගතිය සමහරට මැටි පිටක ඇවිදින්න වගේ, සමහරලාට කොහොල්ල පට්ටක ඇවිදින්න වගේ තේරෙනවා. හැබැයි ඒක හොඳ භාවනා හොඳ වෙලාවක්. හිත පිට යන්නේ යනවා නමුත් ඒ සක්මන තුලින් ධාතු ලක්ෂණ එක එක එක එකන ඇවිල්ලා තමන්ගේ මේ ස්වභාවයේ පෙන්වන වෙලාව. ඒකේ භාවනාවට බාධා කරන්නේ නැහැ. කවුද? ඇයි නැහැ. නෑ මම මේකෙදි කිව්වේ එහෙම එහෙම කියලා එකක් නෑ. නමුත් ඒක එක එක වෙලාවට එක එකක් ඉස්සර වෙනවා. තද ගතිය සමහරට මේ වෙනවා. ඉතින් ඒකෙදි හොඳට බැලුවොත් නිකන් කල්පනා කරලා පොළවේ තද ගතිය තියෙනවා කකුල මෙලෙක් නිසායි ඔය වැටහිම අපිට තේරෙන්නේ. කකුලත් පොළොව වගේම තද නම් වැටෙන්නේ නැහැ. ඉතින් මේ දෙකක ගැටුමක් එන්න ඕන. තද ගතිය සහ මෙලෙක් වීම අතර වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් මේ පොළවේ ඇවිදිනකොට පොළව තදයි, පය පැතිරලා ඒක අල්ල ගන්නවා. එතකොට වැල්ලේ ගියොත් පොළොව පුරුලයි, පය තදයි නිසා පොළොව පය එරාබයි. ඉතින් දෙකේම තද ගතිය තියෙනවා. නමුත් හොඳට බැලුවොත් මෙතනදී තියෙන පොළවේ තද ගතිය, වැල්ල යනකොට තියෙන පයේ තද ගතිය. අනේ ඒ දක්වම මම පය තිනකොට මට පොළවේ තද ගතිය වැටුණා. නැත්තම් මම පය තිනකොට මට පයේ තද ගතිය වැටුණා කියන තරමටම විස්තර බලන ගතිය තියෙනවා. සමහරට අර වගේ ආබන්ධන ගතිය තියෙනවා. සමහරට සීසල පොළවේ සීතල තේරෙනවා. ඒ කියන්නේ පය රස්නිය නිසා. නැත්තම් පොළවේ ස්ථිරයි පය හෙල්ලෙනවා. දැන් අපි ඔරුවකට නගින්න හදනකොට වතුරේ තියෙන ඒකට පය තියෙනකොට මේක වගේ නෙමෙයි. චකිත පහල කරනවා. මොකද ඒක හෙල්ලෙනවා පයට වැඩිය. එහෙම නැත්නම් ভাইබ්‍රේට් වෙන හෙල්ලෙන දෙයකට පය තියන්න හදනකොට හොඳට තේරෙනවා මේකේ තියෙන පොළව ස්ථිරයි පය හෙල්ලෙනවා. අතෙන් ගියාම පයේ තියෙන ස්ථිරතාවයක්වත් නැහැ පදනම හෙල්ලෙනවා. ඒක ඔක්කොම තියෙන තියෙන වෙලාවෙ තේරෙනවා. ඒකෙන් තියෙන වායෝ ධාතුව. ඒ වගේ එක එක වෙලාවට එක එක ධාතු ගුණ පෙන්වනවා. ඒක මේ දෝෂයක්වත් අකුසලයක්වත් එක්කෙනෙකුට ආවනික දෙයක් නෙවෙයි. එක්කෙනෙකුට වුණත් වෙලාවෙ වෙලාවට මාරු වෙනවා. ඒ හැබැයි මම කියන පැහැදිලිවම භාවනාවේ හොඳ දියුණු අවස්ථාවක්. හිත පිට ගිහිල්ලා නැහැ. අරමුණේම හිත පිටලා තියෙන නමුත් බලාපොරොත්තු වෙච්ච නැති විලෝපන තත්යක් වගේ වැටෙන්නේ. නෑ ඒක ස්වභාවය ඒක. මේ කතා කරන මාතෘකාව තමයි සක්මනේ නෙමෙයි පරියන්කේ ඉන්න කොටත් සීතල ගතිය, තාත්වික ගතිය, වැగిරෙන ගතිය, පිටු කරන ගතිය, කම්පන වෙන ගතිය, දරන ගතිය උණු දෙ මත වෙනවා. ඒ ඔක්කොම එක එක ධාතු ගුණ ඒව කවදාක සමබර නැහැ. දැන් අපි සාමාන්‍ය ශරීරයේ ලෙඩ වෙනවයි කියලා කියන්නේ මේ වාපිච්චෙම් කෝප කියලානේ කියන්නේ. කවවම කවදාකවත් මෙච්චර ලෝකේ ජනගහණය හිටියට එකෙක්ගේවත් වාපිච්චෙම් සමබර නැහැ. කාගේවත් නැහැ. ඔක්කොම පටලවිලා තියෙනවා. ඒ මේකෙත් ඒ වගේ තමයි වාතය කියන එක පිට රස්නිට ගන්නෙ වාතය කියන එක වායෝ ධාතමයි මේ සෙම කිව්වහම වැగిරෙන ගතිය ඉතින් ඒ ටික තමයි මේ කරකෙන්නේ එක එක වෙලාවල එක එක විදිහවල පෙන්න ඒක ඒ වෙලාවේ දන්නවනම් ඒක සතියේ දැන් මේ තියෙන රස්නේ මේ තියෙන සීතල මේ තියෙන වැగిරෙන ගතිය මේ තියෙන පිටු කරන ගතිය කියලා දැනගන්නවනම් ඒක දැනගෙන ඒකට මේ බාධා කරන්නේ නැතුව ඒකත් එක්ක ප්‍රතික්‍රියා කරන තුො බලාන ඉන්නේ සතියෙන් තමයි. ඒක ධාතු ගුණ දැනගැනීමේ අවබෝධ කිරීමේ අදහසින් බලාන ඉන්නවා මිස මේක වේවා මේක නොවේවා කියලා තේරුම් බේරුමක් නැහැ. ඒ වැඩේ සතියෙන් කරන්න. එන්නේ තේරුම එතන මයික් එක දුන්නා නම් ඔක්කොම වෙනුවට සංඥාව තේරෙයි අපිට. අද කියන්න හදන්නේ. අපේ හම්පුරණි ගිරිමානන්ද පිළිසෙන සංඥා ගැන විස්තරයක් දැනගන්න කැමතියි. නෑ, ඒතර මේ වෙලාවේදී මේ බණ අහන්න හදන්න එපා. අපි මේ යන්නේ එකේ යන්. මම බණ හැන්දෑවේ කියනකොට කියන්නම් ඔය මාතෘකාලා ස්තුවල යන්ති ගොඩාක් අහන්න පුළුවන් කෙලවරක් වෙන්නේ. ඒකට ගිරිමානන්ද සූත්‍ර පිළිබඳව ධන විස්තර කොහෙද කියන්නේ අපි. අන්න අරගෙන හොඳට අහන්න ඒකේ තියෙනවා බඩේලිය යන කම්ම දීලා තියෙනවා. දැන් මේ විනාඩි 5කින් 10කින් කියතයි එතකොට ඒක මේ පාරෙන් පිට බැනිලා. හැබැයි ධර්ම දේශනාව යනකොට ඒකෙදි කියවෙනවා අදාළ කොටස. එහෙම නැතුව Tamanට භාවනා කරනකොට වැටහිලා තියෙනවනම් ඒකත් අපි ගන්නවා. එහෙම නැත්නම් එක එක වෙන වෙන අනුමාත්‍රිකා ගොඩාක් සාකච්ඡා කරන්න ගත්තොත් මේක අර මේ කල්පනා පැත්තට දුවනවා. ඒ නිසා භාවනා යන වෙලාවේදී අදාළ වෙනකොට මම බලන්න පුළුවන් තරම් එකතු කරලා කියන්න. එහෙම නැත්නම් මේ මේ මූලධර්ම පැත්තෙන් ඉගෙන උගන්නන්න පටන් අරගත්තොත් ත්‍රිවිධක පන්තියක් ගන්න අවුරුදු 6ක්වත් යනවා. එක එක එක එක වුණා. ඒ නිසා ලේසි වැඩක් තියෙන උත්තර දෙකක් එකක් ඕකටම කියපු බණ ටිකක් තියෙනවා. ඒක අහන්න එතකොට හොඳට දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි Tamanට වැටහිලා තියෙනවා නම් භාවනා කරන යනකොට ඒක ඉදිරිපත් කෙරුවොත් නම් අපි ඒක අදාළ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. එහෙම නැත්නම් බණ දේශනාව යන ටික අපි සතුට වෙන්න උත්සාහ කරමු. නිකන් ටික ප්‍රශ්න ගැටිනවා කියන්නේ. නෑ උච්චාසයන කියන එක අපිට විස්තර කරලා දීලා තියෙන්නේ අඟල් 18කට වැඩි. Taman ඉඳගත්තාම ධනිය තියෙන්නේ. ධනිය උස තමයි උස. ඒ ධනියයි රියන එකයි. රියනකට වැඩි උස. හැබැයි මේ විට්ටමේ යටමට්ටමේ ඉඳලා අඟල් 18. ඒක දෙයක් නෑ. මෙහි තියෙන පුටු ඇත්තට ගොඩක් තියෙනවා එච්චර මේ මහාසන වලට වැටෙන්නේ. උච්චාසයන මහාසයන වලට වැටෙන්නේ. ඒ උච්චාසයන කියලා කියන්නේ ඕංගක් එක්කවර මේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා පුළුන් වලින් කුෂන් කරපුවා පාවිච්චි කරන්න එපයි කියලා. වෙන දේවල් වලින් කුෂන් කරාට කමන්නේ නැහැ. ඒ කියන්නේ එහෙම නැත්තම් උස කියන එකෙන් අදහස් කරන්නේ Tamange රියනේ අඟල් 18කට වැඩිය යට විට්ටමේ ඉඳලා තියෙන ආසන. සාමාන්‍ය අපි ඉස්සර අපි ගෙවල් වල සිල් ගන්නකොට තිබුණ ක්‍රමය තමයි එදාට ඉඳගන්නේ නැහැ කියන එක. බිම ඉඳ ගන්නවා කියන එක. ඇත්තටම ලංකාවේ ඉස්සර පැරණි ක්‍රමයට පුතු කියන වචනේ තිබිලා නැහැ අපේ. ඒක පරදේශෙන් ආව එකක්. අපි ආසනේ අපිට තෙල්ති නාසන ගැන බීම තමයි. කොහේ හිටියත් මේකට ධර්මාසනේ කියලා කියන්නේ ආසනේ කියලා කියන්නේ ඉඳ ගන්න මේක තමයි ඉඳ ගන්න ක්‍රමයේ තිබිලා තියෙන්නේ. පසු කාණ තමයි පුටු පුටු ගෑවිලි පටන් ගන්න තියෙන්නේ. ඒ පිටින් ආපු දේවල් ඒවා. ඒ බුරුම් භාෂාවෙන් කියන්නේ ඉඳ ඉඳ ගන්න ටයිම් කියලා. පුටුවට කියන්නේ කලා ටයිම් කියලා. කලා ටයිම් කියන්නේ වෙන කුල වලින් පැමිණිච්ච එකක්. අපේ කුලේ තිබිලා නැහැ. දැන්වත් බුරුම මිනිසයා කවදාක පසන බිම තමයි වාඩි වෙන්නේ. ඉස්කෝලේ යනකොට අරගෙන යනවා ප්‍රශ්න පත්‍ර ලියන දවසට පොඩි මේසයක්. ඒක අකුල ගන්න පුළුවන් ස්ටූල් එක. දිගාට පස්සේ බුරු ඇඳ වගේ දිගාර ගත්තාම බිම වාඩි වුණා. ඒකේ ලියලා එනකම් මම ඒකත් අරගෙන එන්න ඕනේ. ශාලාව විතරයි තියෙන්නේ. දානෙට ගියත් සංඝයා බිම තමයි වාඩි වෙන්නේ. අඟල් 12ක විතර මේසයක් තියෙනවා. මේසෙ වටේ 6 දිනක් විතර වාඩි ඒක අකුලලා ඇඳවට අයින් කරන්න පුළුවන්. ඒ ශාලාවම පාවිච්චි කරන්න පුළුවන් මේ බණ කියන්නේ. කලටයින් තමයි කලටයින් කියලා කියන්නේ පිට නැත්නම් රට කියන අදහස තමයි. ඒගොල්ලන්ගේ ක්‍රමයේ බිම වාඩි වෙන එක තමයි. උඩේකට යනකොට. ඔය ඒක ඇත්තටම භික්ෂුන් වහන්සේ නමකට බෑ. භික්ෂුන් වහන්සේලාට බෑ ගිහියත් අන්න මේ ඒක මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඇත්තටම මේ ඇඳක් අනික් ඇඳකටත් වැඩිය සැප අඩුයි කියලා කියන්නේ. ඉඩ වැඩ ඉඩ මැතිකම නිසානේ අපි තත්ත්ව දෙක ඇඳවල් ගහලා තියෙන්නේ. වික්ෂුන් වහන්සේකට ওই ප්‍රශ්න මතුවෙනවා. උඩ උඩ ඇඳ ගන්න බෑ. නෑ ඇත්තටම භික්ෂුන් වහන්සේකටවත් තහනම් නෑ. ඒක විනය නෙවෙයි තහනම් වෙලා තියෙන්නේ බලනකොට අශෝභනයි කියලා. එහෙම නැත්නම් මේ විනය ප්‍රශ්නිකට තියෙනවා උදේවරුේ දානේ වළඳනකොට භික්ෂුවක් දානේ ඇති කියලා කිව්වොත් දවල්ට ගන්න බෑ. පවාර පවාරණය කෙරුවා වෙනවනේ. එච්ච නමුත් ඒ ආසනෙ මිදකට ගන්න පුළුවන්. ඉන්නකෝ කියන්නේ. ඉතින් ඒකට අටුවාචාරින් වංශය කියනවා හිතගෙන දානේ වළඳන්න පටන් අරගත්තොත් හිතගෙනම උදේ දවල් වෙනකම්ම වළඳන්න පුළුවන්. ඒ කියන්නේ අටුවාචාරින් වංශයව පිළියර ගන්නවා හිතගෙන වැළඳීම සාධාරණයි. විනේ. ඉතින් සවතර බීම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අශෝබනයි. අශෝබන නිසා දැන් අපි දානේ පිළිස දායන දාන දාන දෙන්න එන පිටසක් එනවනේ. ඒගොල්ලෝ අටසිල් සමාදන් කරන්නේ. ඒගොල්ලෝ දැක්කොත් අපි කරන වැඩ මේගොල්ලත් කරනවායි කියලා ඒගොල්ලෝ කියව මොකටද මේගොල්ලන්ට කන්න දෙන්නේ කියලා. මේගොල්ලන්ට දෙන්නේ මේගොල්ලෝ අටසිල් වල පිළිපෙන නිසා ඒගොල්ලන්ගේ යම් සංවරයක් යම් වෘතයක් තියෙන්න eBay. ඒව තමයි අපි ඔය මේ ඔය හිටගෙන දාන බැලන්සීම සහ හිටගෙන වතුර පීම වගේ දේවල් සමාජයේ වශයෙන් ඒ කියන්නේ ලෝකපඤ්ඤාති ලෝකවජ්‍ය පඤ්ඤාති වජ්‍ය කියලා දෙකක් තියෙනවානේ. මේක ලෝකවජ්‍යයක්. සිල්වන්තයා එමෙ දුවගෙන දැන් මේ රජ්ජුරෝ සූසට බරණි සැරසුණාට පස්සේ මේ මේ රාජාංගනේදී දුවන්න යන්න හොඳ නැහැ කියනවා. මනමාලියක් ඇඳුවාට පස්සේ දුවන්න පෙරලන්න ගත්තොත් ඒ මනමාලකම මනමාලිකම හිටින්නේ නැහැ. අනික් වෙලාවට දඟලනවා. නමුත් ඒ ඇඳුම් ඇඳුවාට පස්සේ දැන් ඇතා වුණත් ඒ රජා ඇඳුම් ඇඳුවාට පස්සේ ඌ ඒ තෙද ගතිය නැත්තම් ඌ මංගල හස්ති රාජා විතර ගන්නෑ. ඇන්දුවට පස්සේ දඟලනවා නම් ඒක තමයි ලකුණ තියෙන්න ඌගේ තියෙන්න තෙදක්. ඉතින් ඒ වගේ තමයි අර අටසිල් සමාදන් කරනකොටත් ඒ හිටගෙන වළඳන එක හිටගෙන දාවතුර ගන්න එක මේ නොකල යුත්තක්. හැබැයි ඒක පඤ්ඤත්ති වජ්‍යයක් නෙවෙයි. බුදුරජාණන්සේ පණවන ලද්දක් නෙමෙයි. ලෝකයා විසින් මේ අඩු අව탁සීරු කරන ඉඩ තියෙනවා ඒක. somebody had high samadhi but low sati, and I wonder if this is the right samadhi or is this the wrong samadhi. Is that it, possible? It is not a permanent state. Uh, this can happen when you are developing a good uh, samadhi and samadhi come up to a certain stability and uh, due to some kind of external thing your mindfulness distracted. But still the, the momentum is there. But soon the sati is gone outside, the momentum is deteriorating, slowly, slowly, slowly deteriorating. And uh, that happens uh, when the bhavana is continuing. Sometimes the, the gladness, the rapture comes, and they are, that, the momentum is catching. Mindfulness, the concentration, then the gladness is catching. But all of a sudden, you develop a desire to the gladness. So you lose the mindfulness. And there you feel like, to a certain extent, continuation of the concentration and then it drops. After dropping, you don't know, you complain, I had the very blissful kind of a gladness, it disappeared. But uh, the, the Buddha says that you have developed kind of underlying tendency of desiring for this, uh, to the uh, this uh, gladness, the rapture, and that is the way you get dropped But the co concentration appear to be continuous, continuous, but soon it going to disappear. ප්‍රශ්නය අහන්නකො සිංහලෙන්. ඒක හොඳයි මේ ප්‍රශ්නේ. ඒක නිසා අහන්න එතකොට මම සිංහලෙන් දෙන්න. ප්‍රශ්න තේරෙනවද? They wanted to put it in Sinhala. Translate into Sinhala. So I asked her to ask the question in Sinhala, then I can answer. ශක්තිය යන ශක්තියදී හතිය හල කියන්නේ ලොකු පරතරයක් වෙන විදිහට කියන්න යන්න පුළුවන් දෙයක්. ඒ එහෙම බැලුවොත් සතිය හල මට්ටමක තියෙනවා. සමාධිය උසස් ඒ කියන්නේ සමාධි සති දෙක තියෙන අන්තර් සම්බන්ධතාවයේ ප්‍රශ්නයන්නේ හොඳ සමාධියක් තියෙන නමුත් සතිය නෑ. එහෙම තත්ත්වයක් පවතින්න පුළුවන්. ඒ සමාධිය සෞඛ්‍ය සම්පන්නද කියලා. ඉතින් ඒක වෙනවා ඒව අහඹ මොකද හේතුව සමාධියට ආසන්න කරනව සතිය. සතිය හොඳට පවතින කාල සමාධියත් ඇවිල්ලා සමහරලාට බොහොම මේ මට්ටමකට ගැම්මකට වේගයක පවතිනවා. ඒ පවතිනකොට සමහර විතක බාහිර සද්ද නිසා හිතවිල්ලක් නිසා වුණත් සතිය කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඇතිවිච්ච භාවනාවෙන්ම ඇතිවිච්ච සමාධියෙන්ම ඇතිවිච්ච ප්‍රීතිය නිසා ප්‍රීතියට ආසවීමෙන් සතිය කැඩෙන්න පුළුවන්. ඒ දෙකම වෙලා තියෙද්දී අර ප්‍රීතියත් ටික වෙලාවක් පවතිනවා තේරෙනවා. සමාධියත් පවතිනවා හැබැයි ඒකට නිතර පෝෂණය ලබා දෙන සතිය කැඩිලා. එතකොට ටික වේලාවකින් අර ප්‍රීතියත් නැතු වෙනවා සමාධියත් නැතු වෙනවා. ඉතින් මෙයා කල්පනා කරනවා මොකද වුනේ කියලා. බලනකොට ඊට මගදීම ඇතිවෙච්ච ප්‍රීතියට ආසාව නිසා අරමුණේ හිත පැවැත්වීම නැති වෙලා සතියේ හිත පිට ගිහිල්ලා නමුත් යන බව තේරෙන්නේ නැහැ මොකද සමාධියක ඉඳලා තියෙන වෙලාව ප්‍රීතියක ඉඳලා තියෙන ඒක දිගේ දුර යනවා ඊට පස්සේ වැටෙනවා වැටෙනවා කියලා කියන්නේ පිරිහෙන්න පටන් ගන්නවා ඒ නිසා ඒවා දුරදි කියන්නේ වනේම ලෙඩ සමාධි එහෙම නැත්නම් අසම බර සමාධි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර ඌණගේ වලිග කැඩුනට පස්සේ ඒක නෑ හුණට වැඩිය වේගෙන් වලිගය ගහනවනේ. එතකොට බලාන ඉන්න කෙනෙකුට පේන්නේ වලිගේ පණ තියෙනවා වගේ. ඒ වලිගේ විද්‍යානුකූලව හැසිරෙනවා. ඉතින් එතකොට කිව්වොත් මේකට පණ තියෙන කියලා පණ නැහැ සුළු වේලාවක් අර ගොදුරු අල්ලන්න ආපු සතාගේ අවධානය යො පැත්තකට ගන්නයි මේ වලිගේ නගලන්නේ. යතරමෙද හුණට පැනලා යන්න පුළුවන් නිසා. ඔය පණ නැහැ වෙලා. ඈ නොවෙන්න කුමක් ඒ අතරමැදදී එන දේවල් වලට උන ආඩම්බර වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා ප්‍රීතිය ආවත් ආඩම්බර වෙන්නත් එපා වේදනාවේ මේ ඇවිල්ලා සද්දයක් ඇවිල්ලා කැඩුනොත් කනගාටු වෙන්නත් එපා ඒ බව සතිමත් වුණොත් මේ සමාධිය බල හොඳ ශක්තිමත් සමාධියක් එනවා ඒ කියන්නේ මේ භාවනා කරගෙන යනකොටම හරියට බොරු ලණු අහුවෙනවා උගුල් අහුවෙනවා බොරු වලවල් අහුවෙනවා ඒ අහුවෙන අහුවෙනේ කන්න පටන් අරගත්තොත් ගමනක් නැහැ ඒ එනේන එකක් දැනගෙන මගේ ගමන ওই මෙව්වට නෙවෙයි අතරමඟ දේවල් දකි මම නිතරම මූල කර්මස්ථානයත් එක්ක ගනුදෙනුව කරගෙන යන්න ඕනේ. පේන දුරින් අතේ දුරින් මූල කර්මස්ථානේ තියෙනවනම් වැටෙන්නේ නැතුව ඉන්න බෑ වැටෙනවා දුර දිග වැටෙන්නේ තල්ල කඩා ගන්න නැතුව බේර ගන්න පුළුවන්. වැටුණාට. In the commentaries, they say the uh, dry vipassana is enough to go to the Nibbana. And I heard that you need the jhana. So I asked Swami Vahamsa, what is your opinion? Can you understand? What is your opinion about this? Opinion about what is the two things you are emphasizing? That is the positive, I mean, if you do try vipassana, try. Um, dry vipassana. Dry vipassana. Yes, and? And the other one, they say you need the jhanas. Yeah. The eight jhanas or the four jhanas. And I want to ask you, is what is your opinion about this? uh, is vipassana possible? Uh, if you go to the even the literature itself, uh, the Buddha has mentioned four methods. The meditation starting from uh, concentration and then go to insight. Something other one is starting from the insight and then then go to the concentration. And sometimes reciprocal each other, interdependent each other. Samatha vipassana, completely different dimension. Dhammuddacca ikahita manasa. So we'll leave the third option aside. So that means these both theoretically possible. What you are asking is, starting with dry vipassana, and then after a while, after you develop a certain amount of concentration, it open the ways and uh, avenues for the concentration to happen. So then at the beginning you are not worrying about the concentration, you keep on developing the mindfulness. It is very dry. And then uh, you get a chance and there after a certain level you come up to the concentration and mindfulness, you can do uh, the pure concentration meditation also. You get the avenue. Or otherwise you can continue with the same uh, dry vipassana method. Some people do the other way, they start with the uh, jhanic experience or access concentration and then after a while, as she asks, they change into the vipassana purposefully. After, after a certain amount of concentration, then go into. And the Yuganatha Bhavana is let the mindfulness to take the upper hand. It will decide what is to be balanced. And then it will it is the least frictional part. Getting the mix. That means mix. Mindfulness take the upper hand. You are not forcing. And later so you understand least the force, the highest the concentration, highest the momentum, highest the meditation. Naturally. So that is, uh, you have to understand in the real balance, equilibrium. And understand the, how to synchronize. Not the sati repels, it develops a kind of uh, agitation. That is what the third method is. Dhammuddacca. Sometimes due to the meditation itself, kind of agitation happens. That is uh, the example that I cited, due to the gladness and the happiness arises, you become over-enthusiastic. Over oh, -enthusiastic. or sometimes the mindfulness happy very bright. Sometimes your equanimity become very bright. And the foresight become very bright. Energy become very bright. When these happen, you have a kind of a attraction, magnetization for that. When that happen, also you are losing the primary object. That means you are losing the mindfulness and then uh, you are off the track. Uh, Dhammoddaccha Manasa it is usually explained somewhere related to the feelings, not related to the bodily contemplation, kayanupasana. At the kayanupasana, at the successful, of the, when the kayanupasana becomes successful, then you are going into the sphere of uh, uh arupa, bha, arupa bhavana, non, non-materiality. There first you meet the first feelings. When that happens, only that happiness, unhappiness, all the things happen. So they are the, the the plane has already taken off airborne and they are the balance. So yesterday on the way I went to the cockpit. I asked the captain, often I uh, tell in the example of this taking off business, autopiloting and kind of thing, I don't know. So would you mind to explain? He asked me to sit, bring a cup of, cup of tea and explain me, this is what autopiloting means, this is what everything. Uh, then I told, I don't know how much it is applicable because I am just using. Then he, I, I explained then what, what time. Then I told after you finishing the Kayanupasana, when you about to take the Vedananupasana, that means take off. There everyone has to tighten the belts. And even the crew has to go to their seat. And the plane is in the maximum threat, danger. With the highest thrust. He told that uh, when the, the Airbus is taking uh, 2 lakhs, uh, 0.2 million kilograms, 2, uh, 2, uh, 2, uh, 2 lakhs of kilograms. So when I when I am talking with him in 175, all the fuel burned now. We are in somewhere in Madras. So he till now plane is in a quite balance and I can control, I can put autopilot, but never at this takeoff. He says even after taking off 100 feet level, Till that, pilot has to, pilot is responsible. Then only he can go to the autopiloting. But the yogi is never put to autopiloting. They threw out manipulating and then finished. He says he can have three systems. The computer, the machine itself has a big computer and the GPS and the controlling room. And the pilot has the, the book, handbook. Never he referred to that. He showed me the Bible, like three books are available. When you problem, eh, he can refer quickly and do. Or oh, otherwise, the GPS, uh, eh, three satellites giving the orientation, or oh, the controlling room. or oh, the plane itself is showing in the this thing. So, you can give it to the autopilot. Then he uh, showing me, he removed autopiloting and then plane started to move. Then he showed, this is what happened, it is changing the system. And then I can take hand and this is what happens. So otherwise when you put it to autopilot, it synchronizes and uh, get the dialogue. No, it is uh, the most uh, critical po point is from the Kayana Pasana to the Vedana Pasana, then you develop kind of uh, ways and means how to synchronize. Just like a woman, the first parturition is very serious. Second baby, third baby, I mean, same pain, but uh, they become mothers. The first one, uh, the midwife and the grandmother and everything must be there because it's a novelty. That, that is art. The whole meditation is understand the trend and don't make any turmoil. Just be a part and parcel of the trend. So that is the way, that is the way you give up ego. Otherwise, wherever you go, either your conceit or ego or desire comes. But you have to understand, yesterday also I, when I am reading a book, they say at the beginning you have to come from, establish the ego first. You have to be somebody, then only you can go to nobody. Don't claim you are nobody, then what is the fight? So Sila is kind of establishment of ego. Samadhi also establishment of ego. And then only Vipassana so at the beginning, you have to have a good personality. The seal and Samadhi give the course personality, that means ego. After then only you understand the disadvantage of it. Then it's your hand. I mean, once you become a rich person, you can live a moderate life. But if you have no money, you can't assume a rich life. It is a dream only. the early part of meditation is a science, latter part is an art. How to balance it. How, how? No, that you have to understand, at the beginning, definitely pilot has to take. That means you are responsible about how to sit, when to sit, how to move, how to how much of walking meditation, everything. And that the day it become correct and you feel comfortable, and then you understand the mind become face to face with the primary object. I mean breath. And longer the it goes, it becomes more and more subtle and subtle, and there you find it takes its own. It is going to take its own control and they try to withdraw slowly, slowly, slowly, slowly without much of a uh, turbulence, just like a baby going to start eating, you just give a little plate of rice, it will spill everywhere and all the kind of, but anyway, it will know how to put little by little into the mouth. Don't put curries and anything, just give the plain rice. And after it knows how to eat it, then you have to give little bit, little. So, uh, if you, out of love and if you are going to do whole thing, the whole life, you are just making the the child handicap. So meditation also, uh, the that is why they should have a uh, foresight or correct view and uh, understanding. At the beginning, it is completely under control. Oh, monetary, regimenting, regimentation. But later, slowly, slowly, when the concentration, especially mindfulness gathering the momentum, slowly, slowly mindfulness take care and there you have to give the mindfulness as much as possible responsibility, still the supervillance, still the, the vigilance. The attention is there. While the child is eating, mother is not feeding, but observing. Yeah. So that's why that uh, the, the co-pilot came. And I ask his name and kind of thing. He told, now oh, four years old, two years time he will come to my seat. The captain says. That means he is now under, understanding the, how to take the bearing and connection with the control room and observing the uh, this thing. And so much of training only, he give the crew, the passengers, the mm, machine and every responsibility to the co-pilot. So it's a matter of training. එන අපේ වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් නතර කරමු කියලා මම යෝජනා කරනවා. ඒ තමයි මම ඊයේ කිව්වේ එහෙම තියෙනවනම් සූත්‍රයක් ඉදිරිපත් කරන්නයි කියලා. එහෙම නැත්නම් මම තෝරගන්නවා මොකක් හරි එකක් සූත්‍රයක්. මම බලන්නේ ගොඩක් වෙලාවට මේ සීලයට සමාධියට ප්‍රඥාවට මේ කියන්නේ යන ගමනට උදව් කරන සූත්‍ර ඔය එතකොට අර මුල ටික නැති වෙනවනේ. ඒ බැලන්ස් සූත්‍ර තියෙනවා සමහර ඒවා ආධුනිකයටත් ගැලපෙනවා, මැදටත් ගැලපෙනවා, අගටත් ගැලපෙනවා. හුඟක් මේ ශාස්ත්‍රීය දේවල් පටන් අරගත්තොත් ආධුනිකයට බරපතල වැඩි. ඒ නිසා මම කරගෙන කරගෙන යනවා. ඉතින් මම ඇත්තටම එක සූත්‍රයකට කොටු කරන්නේ නැහැ. එක එක ඒවායින් අදාළ වෙලාවෙදී උද්දෘත පාට අරගෙන එහෙම තමයි කරන්න බලාපොරොත්තු. දැන් මගේ ලිස්ට් එක ඉවර වෙගෙන යනවා සූත්‍ර දැන්. ඈ ඔව් ඉතින් ඉන්නේ ඒ සමානකට දැන් දෙවෙනි තුන්වෙනි සැරේ යන්නේ ඒ මොකද ඒ රිට්‍රීට් එකට ගන්න බෑ හැම සූත්‍රෙම ඒකේ අනිවාර්යයෙන්ම අර ඒ කොටස් ටික සාකච්ඡා වෙන්න ඕනේ සූත්‍ර තමයි ගන්න. ඉතින් මම බලන්න පුළුවන් තරම් මේ මහසිසාඩු වරේ මේ කරපු සූත්‍රය එහෙම නැත්නම් කියවලා බලලා මේකදී අවශ්‍ය කරන ඒ තුන් හතර පැත්ත කවර් වෙන සූත්‍රයක් ගත්තොත් ලේසි. දැන් ওই උඩදී අපිට ඕන දෙයක් කරතයි මොකද එකම කණ්ඩායම වගේ ඉන්නේ ඒ නිසා ශාස්ත්‍රීය පැත්තකට ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ගොඩක් වෙලාවට එනවනේ අර ඉස්සල්ලාම වගේ නයි. ඒගොල්ලන්ටත් මුල අල්ලගෙන දීගෙනම යන එක තමයි මම සමගක් වෙලාවට තෝරන්නේ. එහෙමනම් අපි මේ ධර්ම සාකච්ඡාව නැවත කරනවා. අපිට තියෙන්නේ තියෙන ධර්ම ප්‍රශ්න